මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ සිද්ධියේදී දැනුම් දුන්නා කෙනෙකු සම්බන්ධ කටයුතු කරනකොට മന്ത്രിවරයෙකු සම්බන්ධව පාර්ලිමේන්තුවට දැනුම් දීම සම්බන්ධව මේකෙන් ගැලවීම සඳහා වසිර රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු දුන්නේ ඊයේ පෙරේදා රාත්‍රියේ ටියක් ලබා දී තිබෙනවා මේ කට උත්තරය සම්බන්ධයෙන් සකස් කරගෙන මේ කට උත්තරය සටහන් කිරීමෙන් පසුව ප්‍රශ්නයක් මතුවුණහොත් අත්අඩංගුවට ගැනීමක් සිදු කරන කළ හැකි බව කියන සඳහන මේ කතානායකතුමාට දකින්නවත් නෙමෙයි ඒක කාර්යාලයට බාර දීලා මේ ආකාරයට ක්‍රියා කළ දිනවර ගැළවීමෙන් බේරීම සඳහා කියන එක හොඳටම තේරෙනවා